ඒ ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි තවත් ධම්ම විපදනම පදනම් කරගත්ත දවසක භාවනා වැඩමුළුවකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ආශිර්වාදයේ උදන ගැනීම සඳහා කලසටහන් පොඩක් මතක් කරගත්තොත් අපි පළවෙනි පැය බලාපොරොත්තු වෙන්නේ පරියන්ඛයක් සඳහා වෙන නැත්නම් සාමූහික වශයෙන් ඉගෙන ගන්න භාවනාව සඳහා ඊට පස්සේ ඒ ආසනයේදීම දිවර්ගයේ දෙවෙනි වැඩ පිළිවෙල අන්තිම වශයෙන් ධර්ම දේශනාවට අපි සම්බන්ධ වෙනවා. ඒ ධර්ම දේශනාව පස්සේ සමහර විට අපිට විනාඩි 20ක කාලයක් ඉතුරු වෙයි. මේ සම්බන්ධව වහාම දැනගෙන ප්‍රශ්න අපේ ජීවිතය සම්බන්ධයෙන් ඊට පස්සේ උදේ වගේ වැඩ පිළිවෙල සමාප්ත වෙනවා. ඒ කියන්නේ 11ට විතර නැවත අපි 12 මාර්ගට රැස් වෙනවා. හවස් වගේ සතිವಾರය ආරම්භ කරමින් ධර්ම සාකච්ඡාවක් සඳහා ඒක සඳහා ඔර්ලොස් පැයක් අපිට පැයක කාලයක් ලැබිලා තියෙනවා. උගව දිනේ ඒ වෙනකොට සමන්ත සාකච්ඡා කිරීමට සුදුසු අහිතන ප්‍රශ්න ලිඛිත ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි සාකච්ඡාව පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ වෙලාවට සභාවටත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ කාලය පිළිබඳව මේ සටහන කරලා පස්සේ අපි අත්කන ආරම්භ කිරීම වශයෙන් ශීල දෙනාම ආජීවට්ටමක සීලේ පිළිපීටවට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ආජීවට්ටමක සීලේ පිළිපීමට කැමැති ශීලමු දෙනා নমස්කාරය කියමු. නමෝ තස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු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 අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වීරමණී සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුනාවාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛා පදං සමාදියා මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියා මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියා සරණේන සද්ධින්වා ජීවමත්තමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදී තපං ආමගත්තේ සත්‍ය සංවාදුස්සා ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපට විවේක ස්ථානයක් ලැබිලා තියෙනවා. විවේක කාලයක් ලැබිලා තියෙනවා. ඒ වගේ සමාන අදහස් ඇති පිරිසක් එකතු වෙලා ඉන්නවා. මේ නිසා බලාපොරොත්තු වෙන්නේ ඒ <clears throat> උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා පැයක් පමණ පරියන්ක භාවනාවකට යන්න. ඉතින් ඒ වටිනා වේලාවක් ස්ථානයක් සහ පිරිසක් හම්බ වෙච්චාම මේ භාවනාව නැත්නම් මේ පරියන්ක කරන්නේ කොහොමද කියලා දන්නේ නැති පිරිසක් ඉන්නවනම් ඒ අත්තන්ට මූලික උපදෙස් ටික අපි සපේන එක මේ වෙලාව යුතුයකමක් ඒ නිසා පුරුදු පරිදි මම දැනගන්න කැමති මේ සභාවේ මේ මූලික උපදෙස් බලාපොරොත්තු වෙන අලුතෙන් ආපු අය කී දෙනෙක් අද සභාවේ ඉන්නවා කියලා අත උසලා සංඥාවක් කරන විදිහ තමයි කරනවා නේද. හරි. <clears throat> ශායන පිටසක් ඉන්නවා මේක හැමදාමත් අපේ ස්වභාවයේ ඒ නිසා අපි කරන්නේ මේ ඔක්කොමලා සාමූහික වශයෙන් වාඩි වෙලා පරියන්ක යෙදෙන අතර මුල් විනාඩි කීපේ මම භාවනා මෙහෙවීමක් කරනවා. ඒක දැනට පළපුරුදු අයටත් කරදරයක් නොවන විදිහට මතක් කිරීමක් විදිහට අලුත් අයට හඳුන්වා දීමක් විදිහට පරියන්ක භාවනා පිළිබඳව මෙහෙවීම ඒ නිසා ඒකට විවිධම සඳහා සිල් දෙනාම පැයක් පමණ සුසු පැයක් පමණ වාඩි වෙලා ඉඳ සුසුසු ආසනය සකස් කරගන්න අධ්‍යයනයේ සකස් කරගන්න අපි ඒ වැඩ ඒ මෙහෙවීම හැමාරේ එහෙම අධ්‍යයනයේ සඳහා යන නිසා හොඳට තමන් ඉන්න ඉන්න තැන්වල අපි සිංහලෙන් කියනවා හොඳට හරි පරි ගහලා වාඩි වෙන්න හොඳට පටල වෙලා වාඩි වෙන්න පැයක් පමණ ගත කරන්න කියනවා කියන අදහස. මේ ආසනය ගැන කතා කරනකොට අපි සර්වචනාංශගේ රූපයක් ඉස්සරහින් තියාගෙන ඉන්නවා මේකදී ආදර්ශයට ගන්න ඉතින් සර්වචනාංශයේ පරියන්ක භාවනා කරනකොට හිතියා කියලා හිතෙන අපි සම්මත වශයෙන් පිළිගන්නේ ඉරියව තමයි මේ පරියන්ක අවස්ථාව නැත්නම් මේ අපි කියන පద్මාසනය, දීර්ඝාසනය, සුඛාසනය වගේ අවස්ථාව. ඉතින් ඒක හැමෝටම ආසනයේ අංග සම්පූර්ණ භාවය ලබා ගන්න බෑ. පුළුවන් නම් ඒක හොඳයි. නමුත් ඒක බෑ කියන එක භාවනාවට දුර්ලභමක් නෙවෙයි. ඒ නිසා අඩුම ලක්ෂයෙන් උඩුකය කෙලින් තබා ගන්න පුළුවන් සමබර සෑහළු ඉරියව්වකටපත් වෙන්නේ කියලා කියනවා. එමේ ඉරියව්වකටපත් වෙලා මේ අවධානය, මානසිකාරය, ඉතක්කය අභ්‍යන්තරගත කිරීම සඳහා නැත්නම් කයට ඇතුළු කර ගැනීම සඳහා ප්‍රයත්නයක් විදිහට ඇත් දෙක වසා ගන්නයි කියලා කියනවා. එතකොට බාහිරයට හිත යන තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙනවා. ඒ නිසා ඇස් දෙක වසාගෙන මේ ඇතුළට ගැනීම තවදුරටත් උනන්දු කිරීම සඳහා එහෙම නැත්නම් අනුග්‍රහයක් වශයෙන් නුවණින් සලකා බලනද තමන් ඉඳගෙන ඉන්නේ ඉරියව්ව පහසුද කියලා. මේ පහසු වෙනින් අපි විනාඩි කීපයක් ගත්තත් කමක් නැහැ. ඒ නිසා තමන් වමන් දකුණ තියෙන දෙපැත්ත සමබරද හැම පිටුවක්ම පතනක්ම නිහිච්ච ස්වරූපෙන් තියනවාද කියලා කල්පනා කරලා බලලා ඒ සමබර භාවයේ ශාලීච ස්වභාවය කියන සහැල්ලුව විවේකය හිතින් ස්පර්ශ කරන එකයි කරන්නේ කය සහැල්ලුව තියලා ඒ සහැල්ලු භාවයට හිත යොදාගෙන හිත ශරීරය ඇතුලේ ගත කිරීමට ප්‍රියමනාප වෙන ස්වභාවයකට අනුග්‍රහ කිරීමයි අපි මේ පළවෙනි විනාඩි ස්වාධීන කරන්නේ. ඒ නිසා අපි අන්තරාවලෝකනයක් කරනවා කොතනක හරි තද විල්ලක් කර පිල්ලක් දඬු විල්ලක් කියනවනම් ඒක සෑහළු කළා දීලා ඒ සෑහළු භාවයට හිතව දාගෙන ගත කරනවා. කරගෙන කරගෙන යනකොට මට ඉතිච්ච දෙයක් තමයි දැනිච්ච දෙයක් තමයි අත්දකපු දෙයක් තමයි වෙන මොනම කර්මස්ථානයක්වත් ඕනේ මේකම ඇති නිවන් දකින්න. සම්පූර්ණ කෙනෙකුට පළපුරුදු කෙනෙක් වේවා ආධුනික කෙනෙක් වේවා ඒ තමන්ට ගැළපෙන විවේක ස්ථානයක් ලැබිලා වඩා හොඳයි තව ගැළපෙන වගේ පිළිසකුත් ලැබිලා ඊට විස්්‍රාම වෙලා ඒ කයේ පහසුව වර්තමාන මොහොතට එළඹි ගතිය මම දැන් මෙතන කියන එකම වෙන කිසිම අරමුණක් නැතුව මේ ප්‍රවිෂ්ඨයක් වශයෙන් ලබා ගන්න පුළුවන්. ඒ දෙපැත්තකින් අපි සාධාරණීකරණය කරන එකක් තමයි තමන්ගේ කායයට තමන් වැඩියෙන්ම මිත්‍ර වෙන වෙලාව. ආද වෙන වෙලාව. සුහද වෙන වෙලාව. එයාට අවශ්‍ය පහසුකම් ටික කුමාර කුමරි සැප නෙවෙයි. ඉන්නේ ඉදියාවේ පහසුව පිණිස අපි මුළු හදින්ම නැගත් එක්ක සාකච්ඡා කරන වෙලාව. ඒසයක මෛත්‍රියකින් බලනකොට හොඳ සමාරම්භයක්. එක මම දැන් මෙතන කියන වර්තමාන මොහොතට අපි මුළුමනින්ම විවෘත වෙන වෙලාව. මේක ඉතින් ඇති හැටි දැක ගැනීම සඳහා යථා භූත ඥානයේ සඳහා තියෙන ප්‍රධානම දොරටුවක් මම දැන් මෙතන. ඉතින් මෙච්චර අපිට ඒක පිළිබඳව නැවත නැවතත් කියමින් වෙනමම භාවනා මධ්‍යස්ථාන හදාගෙන වෙනමම කාලසටහන් හොයාගෙන වෙනමම ඒ සඳහා ඊදිච්ච පිටසක් අතට යන්න වෙලා තියෙන්නේ අපි ඒ තරම්ම මේ මම දැන් මෙතන කියන මොහොත දන්නේ නැති නිසා. ඒක අපිට ඒ තරම්ම ආගන්තුක නිසා. ඒක අපිට ඒ තරම්ම නවක නිසා. ඒ කියන්නේ අපි ඒ තරම්ම නන්නත්තරයි. එනිසා මේ සීල පාස්කම් දීලා හිත අලුත් කරන සීලක පිළිපදලා සීල තුන් අතට වෙලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා හිතට ආරාධනා කරනවා ආයාචන කර සිටිනවා ඒකට සමාදන් වෙනවා අනේ මම දැන් මෙතන පිළිචිත්තක්ෂණ දෙන්නේ ඒක වටිනාකම තේරෙන්නේ භාවනා කරලා ගෝ කීලට ගියාට පස්සේ තමයි මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය උතුම නික්ලේශී නිර්මල මොහොතක් ඉතින් අපි සීල වගයක් දීලා ආඩම්බරයන් දීලා සමාදන් වෙලා ඒ චිත්තක්ෂණේ නැවත සිපවරද ගන්නවා ආලිංගනය කරනවා ඇසුරු කරනවා ලංවේ වාසය කරනවා මිත්‍ර වෙනවා මෙලෙක් වෙනවා ඊට පස්සේ අපි බලන්නේ මුළු පැයේම යටි කරගත්ත එකලස යටි කරගත්ත විවිධකය යටි කරගත්ත බුද්ධ කලාව ඉගර පැවැත්වීම නිසා මුල් මුල් විනාඩි කිහිපයේදී අපිට කුංචි කුංචි එකලස් කිරීම පරිපරි ගැනීම කරන්න වෙනවා. කරලා ඒ මම දැන් මෙතන කීකන් දෙයක දාගත්තට පස්සේ මේ ශරීරයේ ඇතුළත වෙන සෑම සිදුවිල්ලකටම කිසිම බාධාවකින් තොරව සිදු වෙන්න ඉඩාරිනවා මුළු පද්ධතියටම මේ භවය කියලා කියනවා ජීවිතය කියලා කියනවා පණ කියලා කියනවා ඉතින් අපි මුළු හදින්ම මේ භවයට ජීවත් වෙන බවට මේ ප්‍රාණයට පිටියෝ දාගෙන ඒක සත්පුරුෂයාට ඉතාමත්ම විශාල වටනා චිත්තක්ෂණ චිත්තක්ෂණයක් වෙන අතර ක්ෂණ සම්පත්තිය කියන වචන වෙන අතර අසත්පුරුෂයාට බය එළවෙන පාළු වෙන තනිකන් දෝෂේන වෙලාවක් පාඩපත් වෙනවා ඒක මේ පිටසක් මැද ඉන්නකොට සිල් අරගෙන ඉන්නකොට සද්ධාවෙන් ඉන්නකොට අපේ ඇතුලේ හිතේ යම් භාගක සත්පුරුෂ ධර්ම තියෙනවනම් ඒකට අයින් වෙන්න ඇරලා අපි මේ මොහොතේ තියෙන නැවුම් බව, මේ මොහොතේ තියෙන විදකලා බව, මේ මොහොතේ තියෙන විස්රාම ගතිය, විවේක ගතිය මුළු හදින්ම බාරගත්ත ගමන් අපි පරියන්කයකට සුදුස්සෝ බාරපත් වෙනවා. එම තමන්ගේ ශරීරයේට, ප්‍රාණයට, භවයට, උෂ්මත, ජීවිතයට හිතේ දාගෙන ඉන්නකොට විවිධාය විවිධාකාරයෙන් මේ මොන මොහොත අඳා. ඒකදී පොදු නියාමයක් මධ්‍ය ලක්ෂණයක් විදිහට සර්වඥාන්සේ සඳහන් කරනවා. ඊට නැවත gedere එන බවට තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි මේ ජීවේ පැවැත්ම සඳහා නයිසර්ගියම අවශ්‍ය කරන අවුමේ උෂ්ම පේන එක. හුස්මට හිත මුලිච්ච වෙන එක. හුස්මට හිත මුලට මුල දාලා ඉන්න එක ඒක කල යුත්තක් හෝ විය යුත්තක් නෙවෙයි බොහෝ විට වෙන්න පුළුවන් එකක් විදිහට සර්වඥාන්සේ ඉදිරිපත් කරනවා. ඒ ඇතුළට හිත යොදාගෙන ඉන්නකොට පේන මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක. නමුත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඊ අදහසින් හෝ ආශ්වාස ප්‍රශ්වාස මතු කර ගන්න අදහසින් හෝ වෑයම් කරලා හුස්ම ගන්න එපා ආයාසයෙන් හුස්ම ගන්න යන්න එපා ස්වභාවයෙන් වටන හුස්ම දිහා බැලිලා තමයි යෝගාවචරයේ ගතිය. මේක තවත් එක විදියක හිත විස්රාන්ති කියලා ස්වභාවයෙන් වටන හුස්ම තියෙනවනම් ඒක දිහා බලාගෙන අනුන්ගේ හුස්මක් දිහා බලා ඉන්නා වගේ ඒ හුස්ම සම්පූර්ණ ස්වභාවික අනිච්ඡානක පේශී මාර්ගයෙන් සිදුවෙන හැටි නිරීක්ෂණය කරන්න කරන්න ඒ කවදාකවත් වගකීමක් බරපතලකමක් වැඩක් වශයෙන් පේන්නේ ඉබේම දැක ගන්න පුළුවන් තත්ත්වයට එනවා ඒක මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය හොඳටම සාතික කරන සංඥා සලකුණ තමයි ඒනේන උෂ්මත සාදර වෙන ගතිය. මේ ආස්වාසය මේ ප්‍රස්වාසය සාදර වෙනවා නම් ඒක හොඳට පෙන්නනවා බාහිර කොච්චර චංචල කම්පන විෂමතා තිබුණත් හිත සමසිත ඇතුළත මේ ආස්වාසය ප්‍රස්වාසයට සාදර වෙනවා. ආනිව සාදර භාවය පෙර භාවනා කරපු විදියට යටන්නේ බොහොම යාළුවෙක් දැක්කා වගේ නෑදෑයෙක් දැක්කා වගේ අඳුන කෙනෙක් දැක්කා වගේ මේ ආශ්‍රත් ප්‍රසාදේ පිහිටනවා. එහෙම නැති කෙනාට ඉස්සල්ලාම තර ජීවිතේ දැන දැන දැක දැක උස්ම ගන්න වෙලාව පාඩක. මේ මේ මතුවෙච්ච, හමු වෙච්ච ආගන්තුක මේ ආශ්‍රත් ප්‍රසාදේ නිවාසික කර ගැනීම සඳහා ඇතුළතට වඩම්වා ගැනීම සඳහා සාදර වීම සඳහා යෝගාවචරයට මෙතෙන් දෙනකන් සාර්ථකව ඉදිරියට ගිය යෝගාවචරයට කියනවා උෂ්ණ වැඩ පිළිවෙල වැඩියෙන්ම සිදුවෙන තැන ආශස් ප්‍රසවාසයේ වැඩියෙන්ම සක්‍රිය සිදුවෙන තැන ශරීරයට සාපේක්ෂව කොතනද කියලා හොඳට දැක බලන්න. ප්‍රධාන වශයෙන් පෙනී වේග උඩුකයේ සිද්ධ වෙන්නේ කියලා එතකොට ඒකයි මේ උඩුකය නිජෝ ධානයෙන් කියන්නේ උස්ම වැලිට බාධා නොවෙන්න. ඊට පස්සේ මේ උස්ම වැඩියෙන්ම හැපෙන තැන, පිළිබැඳෙන තැන කොතනද කියලා බලන එක ඕම් ප්‍රවේශණය කරන්න ඕනේ. ආයාස කරන්නේ නැතුව ඉත පූර්ණ නිගමන වලට යට වෙන්න දෙන්නේ නැහැ. ඒක සමාධනාශ කාර්යය වැටෙනවා නම් අපි ඒකට ආනාපාන සතිය කියන අපේ සම්මත ක්‍රමය. තව සමානකට ඒක මහත්ම කෙලවරේ උදරච්ඡදී පිම්බී මෑකිලි වශයෙන් පේනවා. ඊයනෝ භාවනා ක්‍රම ගුරුකුල වාද වෙනස් වෙනවා. නමුත් මේ දෙකම සිද්ධ වෙන්නේ වායු පොට්ටබ්බ ධාතුවේ ක්‍රියාකාරීත්වය. ඒ විදිහට යම් කිසි කෙනෙකුට ඒ උෂ්ම වාදින තැන ආස්කාග්‍රේ වශයෙන් හෝ නැත්නම් උෂ්ම ගැනීමේ ක්‍රියාවලිය උදරේ පිම්බී මෑකිලිම හෝ වශයෙන් දැකගත්තා නම් ඒකට මුළු අවධානය යොමු වෙච්ච වෙලාවට මුළු හදින් මේක මනසිකාරය යොමු කරගත්ත වෙලාවට මේම වගේ බාහිරින් එන කරදර වලින් හිත නිමුත් වෙලා අර අරමුණේ හිත tempat වෙන ගතියක් ඇටයක් අනුමුල ඇදලා එමීට පොළවේ පටල වෙන ගතියක් වගේ තම තමන්ට ඒ ආනාපානිය ආගන්තුක නෙවෙයි දේවාශික කරගන්න පුළුවන් ඊට පස්සේ අපි උත්සාහ කරන්නේ කැඩුනට කමක් නැහැ කැඩෙන කැඩෙන වාරේ මේ කිය අවබෝධය සැටියට නැවත නැවතත් ආනාපානෙට හිත සවුද්ධ කර ගැනීමයි පුරු කර ගැනීමයි කලපදියම් කර ගැනීමයි නිවාසික කර ගැනීමයි එම කිරීමේදී යම් වෙලාවක මේ හිත ආනාපානෙට සුවද වුණොත් මූණට මූණ දාලා හිටියොත් ඒ යෝගාවචරයට ආනාපානී ආශ්වාස ප්‍රශ්වාසී මේ මුල මේ මැද මේ අග වශයෙන් විස්තර ව්‍යංජනාන ව්‍යංජන දැක්වීමේ අවස්ථාවක් ලැබෙන එක උගාක්ම උත්කෘෂ්ඨම වැඩක්. වැඩකත්ම වෙන්නේ මේ සඳහා පාරකර්ෂණ කරන එකයි. ඊට සාධ්‍යකට ගන්නොත් වේදනාවට ගන්නොත් ඊට විනිසා ගන්නොත් නැවතත් කාය පිට ගෙනල්ලා වර්තමාන මොහොතේ හිත අදින්චි කරගෙන ඉදිරිපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වෙන ආශ්වාස ප්‍රශ්වාසය අනුව මෙහෙवला ආශ්වාස පාස ප්‍රශ්වාස පාස මේ මුලමදාග බලමින් ඉදිරියට යන්න යන්න යන්න යන්න මේ ඇතුළත නැමීමේ කලාව නිමග්න වීම වැස ගැනීමේ කටයුත්ත ඉදිරියට සිද්ධ වෙනවා ඉතින් මේ ගොඩක් කාලයක් වුණ කල යුත්තක් මම මේ ලැබිච්ච විනාඩි ස්වල්පය ඇතුළතයි නැති බවට තොරතුරු දෙන්නේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ මගේ තොරතුරු නැත්නම් මෙහෙවීම භාවනා මෙහෙවීම නැතර කරනවා අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා මේ විදිහට සිල් දනාම සාමික වශයෙන් පැයක් පමණ කාලයක් සිල් දනාට මේ ප්‍රයත්නයේ සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවෙන් මම කියනවා. Yeah. <laughs>